ඒ නිසා පින්වත්නි අපි දැනගත යුතුයි ඊ타ත්ම දුර්ලභ ලැබෙන මේ මනුස්ස ජීවිතේ මේක අපි වටිනාම දෙයක් මොන ලබා ගන්න. වටිනාම දෙයක් මොන ප්‍රයෝජනෙට ගන්න. ඒ නිසා මේ ජීවිතේ ලැබෙන්නේ ඉතා දුර්ලභවමයි. ඒ දුර්ලභවම ලැබෙන ජීවිතයේ වටිනාකම වැඩි කරගන්න නම් අපිට සද්ධර්මයේ ජීවිතයට ලං කරගන්න වෙනවා. සද්ධර්මයේ ලං කරගන්න අපිට බුද්ධෝත්පාදේ කාලෙකුත් හිමි වෙලා තියෙනවා. ඒ නිසා දැන් මේ එකම එක අවස්ථාවම තමයි අපිට ලැබිලා තියෙන්නේ. මේ අවස්ථාව තුළ පින්වත් පිරිස කල්පනා කරගන්න ඕන මේ ලැබුණු දුර්ලභම අවස්ථාවේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා ඒ සද්ධර්මයට අනුව අපිට කටයුතු කරන්නට ලැබුණොත් ඒ මනුස්ස ජීවිතයේ වටිනාකම අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. නැත්තම් මනුස්ස ජීවිතය අපිට අහිමි වෙන්න පුළුවන් ඊ타ත්ම සෝචනීය විදිහට. පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා අපට දේ කරන්නේම කුමන දහමක්ද? සංසාර කතරෙන් එතර වෙන දහමක්ම. සසරෙන් එතර වෙන ධර්මයක්මයි බුදුරජාණන් වහන්සේ නමක් අපිට දේශනා කරන්නේ. ඒ නිසා දැන් කල්පනා කරගන්න ඕන ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව අපි කටයුත්තොත් අපිටද මේ උතුම් ශාසනය තුළ මේ මනුස්ස ජීවිතය තුළ සසර දුක්ගිනි ටික නිවාලන්න පුළුවන්කමක් ලැබෙනවා. අපිට ධර්මයේ ලැබුණොත් සසර දුක්ගිනි නිවෙනවා. ධර්මයේ නොලැබුණොත් සසර දුක්ගිනි හැමම පවතින අඩුවක් වෙන්නේ නම් නැහැ. ඒ නිසා පින්වත් දැන් කල්පනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේන්න මේ ශාසනය විතරයි කියනවා පළවෙනි ශ්‍රමණයා ඉන්නේ. මේ ශාසනය විතරයි කියනවා දෙවෙනි ශ්‍රමණයා ඉන්නේ. මේ ශාසනය විතරයි කියනවා තුන්වෙනි ශ්‍රමණයා ඉන්නේ. මේ ශාසනය විතරයි කියනවා හතරවෙනි ශ්‍රමණයා ඉන්නේ. ඔන්න බලන්න. දැන් එහෙනම් බුදුරජාන් වහන්සේම භික්ෂු සංඝයාට දේශනා කළා පළමුවැනි දෙවැනි තුන්වැනි සිව්වැනි ශ්‍රමණයෝ ඉන්නේ මේ ශාසනයේ විතරයි කියලා. මේක විතරයි කියලා දේශනා කරනවා. එතකොට දැන් ඔබ දන්නවා පළමුවෙනි ශ්‍රමණයා කියන්නේ සෝතාපන්න ශ්‍රමණේ සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකයා. දෙවෙනි ශ්‍රමණයා කියන්නේ සකෘදාගාමි වෙච්ච ආර්ය ශ්‍රාවකයා. ශ්‍රමණයා කියන්නේ අනාගාමී වෙච්ච. හතරෙන් ශ්‍රමණයා කියන්නේ අරහත් භාවයට පත් වෙච්ච. එහෙනම් ඔය ශ්‍රමණය හතර දෙනා ඉන්නේ මේ ශාසනයේ විතරයි කියන්නේ කියනවා. එහෙම කියලා උන්වහන්සේම දේශනා කරනවා අනේ ශාසන ශ්‍රමණයන්ගෙන් තොරයි. ශ්‍රමණයෝ නෑ අනිත් ශාසනවල මහණේ ශ්‍රමණයෝ නෑ කියලා. එහෙම එහෙම සිංහනාද පවත්තන්නලු. ඔන්න බලන්න දැන් මිත්‍යා දෘෂ්ටික ආගම් රාශියක් තියෙන කාලෙක බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සිවණක් පිරිසට මේ විදියට අනුශාසනා කරනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි සිව්වෙනි ශ්‍රමණය වෙන්නේ මේ ශාසනය විතරයි අන්නේ ශාසන ශ්‍රමණයන්ගෙන් තොරයි කියලා ඔය අත්තු සිංහනාද කරන්නලු. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඕගොල්ලෝ ওই විදිහට සිංහනාද කරනකොට අන්‍ය පූජකවරු අන්‍ය පූජකවරු නිකන් අහගෙන ඉඳීද ඔක? එහෙම නේද? එහෙම ඉන්නේ නැහැ. ඒගොල්ලෝ කියතු ආයුස්මත් ආයුස්මතුන් වහන්සේලා ඔහොම කියන්නේ කුමන අස්වැසිල්ලක් ලබලද කුමන බලයක් ඇතිවද ඔහොම ප්‍රකාශ කරන්නේ. ওই ශාසනය විතරයි පළවෙනි දෙවෙනි තුන්වෙනි ශ්‍රමණය වෙන්නේ. අන්‍ය ශාසන ශ්‍රමණයන්ගෙන් තොරයි කියලා කියන්නේ කොමන අස්වැසිල්ල කොමන බලයක් ඇතිවද? අපිට දෙයක් කියන්න කුමක් හෝ දෙයක් තියෙන්නේ එහෙම තිබිලද කියලා අහන්න පුළුවන් කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔයගොල්ලෝ එතකොට මෙහෙම උත්තර දෙන්න. අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ යථාර්ථය පූජකවරුනි අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ යථාර්ථය දන්න කෙනෙක්. අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ යථාර්ථය දකින කෙනෙක්. අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ කෙලෙස් වලින් තොර වෙච්ච කෙනෙක්. අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්. ඒ ශාස්ත්‍රෝන් වහන්සේ අපිට කාරණා හතරක් විස්තර කරලා තියෙනවා. ඒ කාරණා හතර හැබෑවටම අපි තුල තියෙනවා. ඒක අපි දකිනවා. ඒ නිසාම තමයි අපි කියන්නේ ශාසනයේ පමණමයි පළමු ශ්‍රමණයාත් දෙවෙනි ශ්‍රමණයාත් තුන්වෙනි ශ්‍රමණයාත් හතරවෙනි ශ්‍රමණයාත් ඉන්නේ අන්‍ය ශාසන ශ්‍රමණයන්ගෙන් තොරයි කියලා කියන්නේ ඒ කාරණා හතරක් තියෙන නිසා කියලා. ඊට පස්සේ ඒ කාරණා හතර දේශනා කරනවා පළවෙනි කාරණාව තමයි ශාස්ත්‍රෝන් වහන්සේ ගැන තියෙන ප්‍රසාදය. දෙවෙනි කාරණාව සද්ධර්මයේ ගැන තියෙන ප්‍රසාදය. තුන්වෙනි කාරණාව තමයි සීලය සම්පූර්ණ කරගන්න පුළුවන් බව. හතරවෙනි කාරණාව තමයි ගිහි පැවිදි දෙගොල්ල අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් ධාර්මිකව ජීවත් වෙනවා. ධාර්මිකව ජීවත් වෙනවා ගිහි පැවිදි දෙගොල්ල. ඔන්නේ කාරණා හතර කියන්න කියනවා. හැබැයි මහණෙනි ඔය කාරණා හතර කියනකොට අන්‍ය පූජකවරු කුමක් කියයිද? ඒගොල්ලොත් මෙහෙම කියන්න පුළුවන්ලු. හැබෑටම ආයස්මතුන් වහන්සේලා අපිත් අපේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙනවා. අපිත් අපේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙනවා. අපිටත් සීලය සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. ඒ වගේම පැවිදි අපි ධාර්මිකව අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන් කියනවා. ඇයි පින්වත්නි එදා ආලාර කාලාමල සරණ ගිහිල්ලා හිටපු අය හිටියා. ඒ වගේම අජිත කේසකම්බල කියන සත් ශාස්ත්‍රූවරු සරණ ගිහිපු අය හිටියා. එතෙන්දී මේ හැම කෙනාම ඒ ශාස්ත්‍රුන් වහන්සේ ඇත්තටම කෙරේ ප්‍රසාදයක් තිබ්බනේ. ඒ ධර්මයේ කෙරේ ප්‍රසාදයක් තිබ්බනේ. ඒ සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා හිතන්නේ ඒගොල්ලෝ එහෙම කටයුතු කරේ. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තිබ්බනේ ගිහිපැද්ද ඒගොල්ලෝ අතර. ඒ උත්තරේ දෙන්න පුළුවන් කියනවා. එහෙම එහෙම කියනකොට මහණෙනි ඕගොල්ලෝ අහන්නලු අන්නේ පූජකවරුන්ගෙන් පූජකවරුනි ඔය කාරණා තුල තියෙන්නේ ඔය කාරණා ටික තියෙන්නේ එකම ඉලක්කයකටද ඉලක්ක කිහිපයක් ඇතුවද ලස්සන ප්‍රශ්න ටිකක් අහන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් ශාස්ත්‍රෝන් වහන්සේ ගැන ශ්‍රද්ධාවත්, සද්ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවත්, සීලය සම්පූර්ණ කරගන්න පුළුවන් භාවයත්, ඒ වගේම ගිහි පැවිද්ද දෙගොල්ලන් අතර තියෙනා වූ අන්‍යෝන්‍ය ධාර්මික සම්බන්ධතාවයත් එක ඉලක්කයක් ඉලක්ක කිහිපයක් මතද කියලා අහනවා. දැන් ඇත්තටම දැන් ඕගොල්ලෝ මගෙත් උත්තර දෙන්න. එතකොට නැතුව මේ බණහංගිය හරියන්නේ නැහැ ඇත්තටම දැන් ඕගොල්ලෝන්ට ශාස්ත්‍රුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් නැද්ද? බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ වගේම ශ්‍රී සද්ධර්ම ගැන ශ්‍රද්ධාවක් නැද්ද? තියෙනවා. සීලය සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ වගේම ගිහි පැවිදි දෙගොල්ල අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකුත් ධාර්මික ජීවත් වීමකුත් තියෙනවා. එතකොට දැන් ඕගොල්ලෝ උත්තර දුන්නොත් ඇත්තටම ඔබ ඔය කාරණා ටික තියෙන එකම ඉලක්කයක් මතද ඉලක්ක කිහිපයක් මතද? දැන් ඔබෙන් ඇහුවොත් දැන් ඔබ දෙන උත්තරේ එකම ඉලක්කයක් මත කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අන්නේ පූජකවරු දෙන්න පුළුවන් උත්තරේ එකම ඉලක්කයක් කියලා. හත් උත්තරේ දෙනවා නම් ඒකම තමයි දෙන්නත් ඕන. හැබැයි නමුත් පින්වත්නි ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා තියෙන්නේ ඔබ ශ්‍රී සද්ධර්මයේ සරණ ගිහිල්ලා තියෙන්නේ ඇත්තටම එක මිලක්කයක් මතද? එක මිලක්කයක් මතද? නැහැ. අපේ මේ බෞද්ධ කියන අයගෙන් ඊටාම සීමිතම පිරිසක් විතරයි එක මිලක්කයක් මත සරණ ගිහින්නේ. අනිත් බහුතරයක් පින්නවා සරණ ගිහින් තියෙනවා ලෙඩ දුක් ටික සනීප කරගන්න පුළුවන් කියන ආකල්ප මත සරණ ගිහින් තියෙනවා. ඊට පස්සේ රැකී රක්ෂා දියුණු කරගන්න ඒව නැති අයට ඒව ලබා ගන්න කියලා හිතාගෙන සරණ ගිහින් තියෙනවා. ඔය එක එක දැන් ඒ විස්තර කරන්න වෙලා මදිනේ අපි. ඔබ දන්නවා මේක කියනකොට ඊටු ටික සියල්ලම මේ ඔබට අවබෝධ වෙනවා. එක එක විවිධ විවිධ වූ කරුණු මත තමයි ඔබ ආරාටෙන්නේ. ඔබ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිලා තියෙන්නේ. සද්ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඔය ශ්‍රද්ධාව ඒ තරම් පවතින එකක් නෙවෙයි ඔක අමෝලිකා ශ්‍රද්ධාවක්. එහෙනම් අන්න දැන් උන්වහන්සේ දේශනා කරන එකම එක අරමුණක් ඇති වුණ තියෙන. අරමුණු කිහිපයක් බෑ. අන්න බලන්නකො. කිහිපයක් බෑ එකම අරමුණයි. එතකොට ඒ වගේම උන්වහන්සේ දේශනා කරන මහණෙනි ඕගොල්ලෝ එහෙම කියනකොට අර පූජකවරු ඉතින් දැන් උතරින් නතර කරයිද ප්‍රශ්න හැීම? නෑ. ඊට පස්සේ ඒගොල්ලෝගෙන් අහන්නලු දැන් එයාලා කියනවා කියන්නේ හැබැයි තම අපි අපි ළඟත් ওই ටිකම තියෙනවනේ. එතකොට ඕගොල්ලෝ අපි දෙගොල්ලෝ සමානයි වගේනේ. ඔබට කිව්වොත් ඕගොල්ලෝගේ හැබෑට මෙහෙම නෙන්නම් කියලා අපි ගැළපිලා යයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට ඔබ අහන්න මහණෙනි පූජකවරුනි එහෙමනම් ඔය එකම ඉලක්කයක් කිව්වනේ දැන් තියෙන්නේ. ඔය ඉලක්කය තියෙන්නේ රාග සහිත කෙනාටද රාගය නැති කෙනාටද කියලා අහන්න කියනවා. ඇත්තටම තියෙන්න ඕන කාටද? රාගය තියෙන කෙනාටද රාගය නැති කෙනාටද එකම ඉලක්කය තියෙන්න ඕන. ඒ ගේ නැති කෙනාට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඊළඟට අහන්න පූජකවරුනි ඔය ඉලක්කය තියෙන්නේ දේශ සහිත කෙනාටද දේශය නැති කෙනාටද දේශය නැති කෙනාට ඔන්න බලන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්ද කියලා පින්වත් සයන්හන්සලාට විස්තර කරනවා පූජකවරුනි ඔය ඉලක්කය තියෙන්නේ මෝහ සහිත කෙනාටද මෝහය නැති කෙනාටද කියලා. එහෙනම් මෝහය නැති කෙනාට වෙන්න ඕන උත්තරේ ලැබෙන්න නම් ඒක මෝහය නැති කෙනාට වෙන්න ඕන. එහෙනම් ඒ වගේම බුදුරජාන් වහන්සේ නැවතත් විස්තර කරනවා අහන්න ඔය ඇත්තෝ පින්වත් මහණෙනි පූජකවරුනි ඔය ඉලක්කය තියෙන්නේ තෘෂ්ණාව සහිත කෙනාටද තෘෂ්ණාව නැති කෙනාටද ඔන්න දෙන්න උත්තරේ මේ පින්නත් දැන් ඔය ඉලක්කය මොකක්ද ඉලක්කය අපේ බුදුරජාන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව ශ්‍රී සද්ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව සීලය පරිපූර්ණ කර ගැනීම ඒ වගේම ගිහි පැවිදි ධාර්මික සම්බන්ධතාවය මේ ඉලක්කය තියෙන්නේ මේ කෙරේ එකම ඉලක්කය තියෙන්නේ තෘෂ්ණාව සහිත කෙනාටද තෘෂ්ණාව නැති කෙනාටද ඔය ඉලක්කය තියෙන්න ඕන තෘෂ්ණාව නැති කෙනා. එතකොට දැන් අන්න මම අර ඉස්සෙල්ලා කියපු ටික දැන් ඔබ ගලපගත්තොත් දැන් ඕගොල්ලෝ තෘෂ්ණාවෙන් දේවල් ඉල්ලන්නේ නැද්ද ගිහිල්ලා ශාස්ත්‍රුන් වහන්සේ ළඟට කොතන හරි තැනකට ගිහිල්ලා අනේ මට මේ ටිකක් ලබලා දෙන්න ටිකක් කරලා දෙන්න මොන මොන හරි ටිකක් ඒ වගේ අදාළ ඒවා කතා කරන්නේ නැද්ද? සිහි කල්පනා කරන්නේ නැද්ද? කතා කරන්නේ කතා කරනවා. එතකොට එක මිලක්කට ඇවිල්ලාද? ඇවිල්ලාද? නෑ. එක මිලක්කේ ඇවිල්ලා නෑ. එහෙනම් අන්න බලන්න තෘෂ්ණාව සහිතව මේ හැමුණොත් එක මිලක්කේ නෙමෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවතත් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා පින්වත් මහණෙනි නැවත අහන්න පූජකවරුනි ඔය ඉලක්කේ තියෙන උපාදාන සහිත කෙනාටද උපාදාන නැති කෙනාටද ඒ කියන්නේ බැඳිලා යන දැන් එක එක අරමුණක් ගත්තන් සමහර අය ඉතින් ඒ කෙරෙහි බැඳී යන ස්වභාවය තියෙනෝනේ එවැනි උපාදාන වශයෙන් තියෙන කෙනා නැති කෙනාටද කියලා අහනවා හැබෑවට උත්තරය ලැබෙනවා ලැබෙන්න ඕන ඒකම ඉලක්කයේ තියෙන උපාදාන නැති කෙනා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා අහන්න මහනි පූජකවරුනි ඔය ඉලක්කය තියෙන්නේ යථාර්ථය සහිත කෙනාටද යථාර්ථයෙන් තොර කෙනාටද ඔන්න ඔබ උත්තර දෙනු දැන් ඔය අපි දැන් ශාස්ත්‍රෝන් වහන්සේ කරේ ශ්‍රී සද්ධර්මයේ කරෙහි එකම ඉලක්කයක් නම් අපේ තියෙන්නේ ඒක තියෙන්න ඕන යථාර්ථයේ දකින්න කෙනාටද ඒ කියන්නේ පඬිතයාටද යථාර්ථයේ නොදකින ඒ කියන්නේ බාලයාටද කාටද තියෙන්න ඕන යථාර්ථයේ දකින්න කෙනාට අන්න බලන්නකෝ පින්නොනි යථාර්ථයේ දකින්න කෙනාටයි එහෙනම් බුදුරජාන් වහන්සේ කිරී පැහැදීම ඇති වෙන්නේ අනිත් පැහැදීම විනාඩි 5ෙම නැති වෙලා යන පැහැදීම ඒ නිසා අන්න එකම ඉලක්කයේ තියෙන්න ඕන යථාර්ථය දකින්න කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නැවතත් විස්තර කරනවා පූජකවරුනි සානන්සලට කියනවා අහන පූජකවරුනි ඔය ඉලක්කය තියෙන්නේ රාගයෙන් බැඳුන ක්‍රෝධයෙන් කිපුන කෙනාටද කියලා. රාගයෙන් බැඳුන කියන්නේ ඇලීම් තියෙන කෙනාට. ක්‍රෝධයෙන් කිපෙනවා කියන්නේ ගැටීම් තියෙන කෙනාට. ඇලීම් ගැටීම් සහිත කෙනාටද ඔය ඉලක්කය තියෙන්නේ ඒක නැති කෙනාටද ඇලීම් ගැටීම් නැති කෙනාට ඒ වගේම බුදුරජාණන් වහන්සේ නැවත විස්තර කරන පූජක වරුණි ඉලක්කය තියෙන්නේ තණ්හා දිට්ටි වශයෙන් ප්‍රපංච ධර්ම විදියට තණ්හා දිට්ටි වශයෙන් ඔහේ කල්පනා කර කර කල්පනා කර කර ඉන්න කෙනාටද එහෙම නැති කෙනාටද කියලා එහෙනම් තියෙන්න ඕන එහෙම නැති කෙනාට. ඔන්න බලන්න. දැන් එතකොට එහෙනම් දැන් ඔබ නුවණින් කල්පනා කරගන්න පින්වත්නි එහෙනම් මේ ශාසනයේ දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි සීලය කෙරෙහි ගිහි පැවිදි කෙරෙහි ඒ තියෙන්නා වූ පැහැදීම එකම ඉලක්කය තියෙන්න ඕන යථාර්ථය දකින කෙනෙකුට තමයි මේ ඉලක්කය පින්නනේ යථාර්ථය දකින කෙනාට ඒ ඉලක්කේනවා යථාර්ථය දකිනවා කියන්නේ කුමක්ද ලොවේ ඇතිතතු දකින්න එක ලෝකයේ ඇත්ත දකින්න එක දැන් ලෝකයේ ඇත්ත දැක්කේ නැතුණම් අපි යථාර්ථය දන්නේ නැහැ. එහෙනම් යථාර්ථය කියන්නේ ලෝකයේ ඇත්ත தත්ත්වය දකින්න එක. එහෙනම් ලෝකයේ தත්ත්වය කියන්නේ ලෝකය කියන්නේ මොකද්ද? ලෝකය කියලා කියන්නේ පිළිඳන් මේ ඇස කියන්නේ ලෝකයක්. කන කියන්නේ ලෝකය. නාසය කියන්නේ ලෝකය. එහෙනම් ඔන්න අපි දැනගත්තොත් දැකගත්තොත් ලෝකයේ යථාර්ථය ඇත්ත ස්වභාවය එහෙනම් මෙහි තියෙන ඇත්ත ස්වභාවය තමයි අපි දන්නවා ඇසයි රූපයයි චක්කු විඥානයයි මේ තුන් දෙනාගේ එකතුව නිසා අපිට යමක් පෙනෙනවා එතෙන්දී මේ පේන දේ හේතු ගැටුණු නිසායි පෙනෙන්නේ. නිරුද්ධ වෙනකොට මේක නිරුද්ධ වෙනවා. එතකොට එහෙම වුණාට පස්සේ අන්න දැන් අපි එහෙම දැනගත්තොත් එහෙම අපි දැකගත්තොත් අන්න එතකොට අපිට වෙන්නේ මොකද්ද? අපි ඔන්න දැන් යථාර්ථය දැක්කා. දැන් අපි හිතමු දැන් ඔන්න අපිට දැන් ඔබ මෙහෙම උපකල්පනයක් හිතනවා. කවුරු හරි කෙනෙක් බැන්න කියලා හිතන්න. බැන්න කියනකොටම දැන් එක වචනයක් කිව්ව කියන්නේ. කියනකොටම දැන් ඔබ දන්නවා ඒ ශබ්දයයි කනයි සෝත විඥානය ගැටීම නිසා දැන් අපිට බැනපු වචනය වුණා. ඒක එතනින්ම හේතු තුන ගැටුණු නිසා හටගත්ත හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධයි. නමුත් නිරුද්ධයි කියලා දැනගත්තොත් ඔන්න ලෝකේ ඒ හටගන්න ක්‍රමය දැන් උතනින් එහාට දැන් නිරුද්ධ කියලා දැන නොගත්තොත් එයා ඒ වේදනාවට මොකද්ද කරන්නේ? තණ්හා කරනවා. ඊට පස්සේ ඒ ඒ විදිහට විවිධ විවිධ උපක්‍රම ඊට පස්සේ ඒකට යොදනවා. නමුත් ඔබ දැනගත්තනම් මේ හේතුණු කල්හි මේ shabdayak මට වුණා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීමක් නෙවෙයි මේ ඇති උනේ කියලා දැනගත්තනම් එතකොට ඔබේ හටගත් shabdයට ඇලුම් කරන්න යන්නේ නැහැ. හොඳයි කියන්නේ නැහැ. ඇයි ඒක එතනම නිරුද්ධ වෙලා. ඒ හටගත් shabdේ නරකයි කියන්නේ යන්නේ නැහැ. ඒකත් එතනම නිරුද්ධ වෙලා කියලා කියනකොටම අන්න අපි දැක්ක යථාර්ථය ඇත්ත తත්වේ ඒ ඇත්ත తත්වේ දකිනකොටම ඒකට තිබුණනම් තණ්හාව තණ්හාවක් නැතිලා ගියා. රාගහිතක් තිබුණනම් ඒකත් නැති වෙලා ගියා. ඊට පස්සේ ද්වේෂහිතක් තිබුණනම් ඒකත් නැති වෙලා යනවා. එතෙන්දී අන්න බලන රාග මෝහ ද්වේෂ කියන සිතිවිලි එකපාරටම නැති වෙනව නෙමෙයි. ඒව ක්‍රමානුකූලව අඩුවීමක් සිද්ධ වෙනවා. අපි දිගට ලෙස බලන්න ඕන. අන්න එතකොට එහෙම ලෝවේ தත්ත්වය දකින කෙනා තමයි ඇත්තටම දැන් මේ ප්‍රශ්නේදී අපි හිතමු කවුරු හරි කෙනෙක් කියපු වචනෙට අපි මේ වචනේ එහෙම ඉවරයි කියලා හිතුවේ නැතුනොත් පෙරලා ඒකට උත්තර සපයන්න යාම තුළ සඳු සරුවල් වෙන්නත් පුළුවන්. ලොකු ලොකු ප්‍රශ්න මතුවෙන්නත් පුළුවන්. ඔබ එතනින් අතර කරගත්තොත් මේ ජීවිතේ මෙතෙන්දිම ඒ මොහොතම සැනසීමක් ලැබුණනේ. ඊට පස්සේ පරලොව ඊළඟ භවවලට ඇති වෙන විපාක කර්ම කෙසේ වෙතත් මෙතනත් ලැබුණනේ. ඒ නිසා අන්න පින්වන්දි කල්පනා කරගන්න මේ ආයතනයන්ගේ ඉදීම දැනගත්තා අපිට ඔන්න අවබෝධ කරගන්න පුළුවන් යම් ප්‍රමාණයක්. එතකොට එහෙම අවබෝධ කරගත්තා නම් ඔබ දන්නව නැත්නම් ඔබට උදේ බැනපු දෙය කියලා හිතන්නකෝ. දැන් ඔබ කරන්නේ මොකද්ද? දැන් ඊළඟට ටික වෙලාවක් ගියාට පස්සේ හවසොර වෙනකොට අන්න මතක් වෙන උදේ බැනපු එක නැවත මතක් වෙනවා. දැන් උදේ මහත්තයා බැනලා වැට ගියා කියනවා. ආ එන්නකෝ මං අල්ලගන්න කී දැන් මම ප්ලෑන් කර කර ඒ විවිධ විවිධ අරමුණු කර කර ඉන්නවා දැන්. ඇයි අයෝනිසෝ මනසිකාරේ. දැන් අර බැනපු එක තියෙනවා කියලා හිතාගෙන මම මගේ කියලා හිතාගෙන දැන් බැනපු සිතිවිල්ල දැන් මම මගේ කරන් තියෙන්නේ. දැන් ඇයි මහත්ය බැන්නේ? කවුරු හමු වෙලාද බැන්නේ? කවුද මේ ටික කිව්වේ? මොනවද කිව්වේ කියලා දැන් ඒතරතුරුත් හොයනවා. හැන්දෑවට එනකන් ඔබ ඉන්නේ සාමාන්‍ය මනුස්ස ස්වභාවයෙන් එහා ගිහිපු ස්වභාවයක වෙවුල වෙවුල ඉන්නව දැන් එනකම්. දැන් උත්තර සපයන්න. එතකොට අන්න බලන්න පින්වත් දැන් එහෙම කරනකොටම මහත්ය ධර්මය අහපු කෙනෙක් වුණොත් දැන් එනකොටම දැන් ඔබ මේ ඔයගොල්ලෝ දැන් පටන් ගන්නවා ප්‍රහාරයට. පටන් ගන්නකොට මහත්ය කල්පනා ඇයි දැන් ඇයි මේ කෑ ගහන්නේ කියලා හෙව්වා. දැන් උදේ කියපු එකට. ඉතින් මහත්ය කිව්වොත් දෙයියනේ දැන් උදේ කියපු එක දැන් මම දැන් කිව්ව කියන්නකො. දැන් කෝ ඒක? කෝ දැන් එයා? නැත්නම් මහත්ය එන්නට කලින් දැන් අපි ගෙදර ඥාති කෙනෙක් ආවා ඥාතියට කියනවා දැන් ඕගොල්ලෝ මම දැන් එනකන් ඉන්නේ අර මං අල්ල ගන්න අතනම් මේක දෙකෙන් එකක් කරනවායි කියලා දැන් හිතා ගන්නවා. ඊට පස්සේ එයා කිව්වොත් බුද්ධිමත් කෙනා දැන් කවුද කිව්වේ? මහත්ය. කෝ දැන් මහත්යා? එයා වැරදි කියලා. එහෙනම් කවුරුත් එක්ක දැන් දැන් දැන් වෙවුලන්නේ කවුරුත්? දැන් තර්ක විතර්ක කරන්නේ කවුරුත් එක්කේ? දැන් අඬන්නේ කවුරුත් එක්කේ දැන් ඔක ගියා කියලා ඇහුවොත් දැන් එයා. එතකොටම ඔබට ලැජ්ජ හිතෙන්න ඕන. අනේ දෙයනේ ඇත්තනේ. මම මේ දැන් කවුරුත් එක්කේ දැන් මම මේ මේ මම දැන් සටන් කරන්නේ. මම දැන් සටන් කරන්නේ මගේ හිතත් එක්ක. හිත කියන්නේ පංච උපාදානස්කන්ධයත් එක්ක. ඒ කියන්නේ නම් මනෝමයෙන් තරගයක් මම යන්නේ. මනෝමය හදාගෙන මනෝමයෙන් තරගයක් යන්නේ. අන්න බලන්න පින්වන්නේ. එතකොට එහෙම යනකොට අන්න බලන්න ඔබට ඕකේ දැන් අර විදියට කල්පනා වුණා නම් අඩුම ගානේ වැඩි දුරක් ඕනේ. ඇත්තනේ නම් දෙයනේ මම මේ දැන් මනෝමය වශයෙන් මම දැන් ඒක නැවත සිහි කර කර සිහි කර කර ඒ සිහි කරන්නේ කුමද්ද පංච උපාදානස්කන්ධය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒ කියන්නේ උපාදානස්කන්ධ කියන්නේ දුකයි. දැන් හැම මොහොතෙම ඉන්නේ ඔබට දුක. අන්න බලන්න ඒ දුක ගත්තේ කවුද? දුන්නේ මහත්තයද? නෑ නෑ නෑ. ඔබම කැමැත්තෙන් ගත්ත අනවබෝධය නිසා. අවබෝධය තිබුණනම් ඒක ගන්නෙ නෑ. ඒ නිසා අන්න එහෙනම් මේ ධර්මයේ තියෙන්නේ පින්වත්නි යථාර්ථය දකින්න කෙනෙකුට. ශාස්ත්‍රෝන් දැන් ඔබ එහෙම දැකගෙන එහෙම දැනගෙන මෙතනම සැනසෙන ඔබට හිතන දෙයියනේ මේ ධර්මයේ සම්දිත්තිකමයිනේ මේ ධර්මයේ අකාලිකයිමනේ කියලා අන බුදුරජාන් වහන්සේ කෙරේ පුදුම පැහැදීමක් ඇති වෙන ශ්‍රද්ධාවක් ධර්මයේ කෙරේ ශ්‍රද්ධාවක් ඇති වෙනවා එහෙම නිසා අන්න දැන් කල්පනා කරන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් අර විදියට අර දැන් අපිට ඔය කොටස විස්තර කරන වෙලාව නේ අපි මේ කොටස බලමුකෝ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙනම් අන්‍ය ශාස්ත්‍රුන් වරුන්ගෙන් අහන්න කියනවා දැන් ওই ඉලක්කයේ තියෙන රාග සහිත කෙනාටද ද්වේෂ සහිත කෙනාටද මෝහ සහිත කෙනාටද තණ්හා සහිත කෙනාටද උපාදාන සහිත කෙනාටද ඇලීම් ගැටීම් ඇති වෙන විදිහට කල්පනා කර කර ඉන්න කෙනාටද යථාර්ථය තියෙන කෙනාටද නැති කෙනාටද කියලා එහෙම අහන්න එතකොට එහෙම දේශනා කරලා බුදුරජාන් වහන්සේ මේ විස්තර කරනවා පින්වත් මහණෙනි දෘෂ්ටි දෙකක් තියෙනවා කියලා කියනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි දෘෂ්ටි දෙකක් තියෙනවා කියලා කියනවා. එක දෘෂ්ටියක් තමයි භව දෘෂ්ටිය. අනිත් දෘෂ්ටිය කොමක්ද? විභව දෘෂ්ටිය. භව දෘෂ්ටියයි විභව දෘෂ්ටිය. භව දෘෂ්ටිය කියන්නේ කොමක්ද? නැවත භවයක් තියෙනවා කියලා ඒ විදිහට කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ manuss ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක තියෙනවා කියලා ඒවැය යන්න කියලා හිතාගෙන ඉඳගෙන ඒ කටයුතු කරනව නේද? ආන්න ඒක එක දෘෂ්ටිය. දැන් බුදුර කවුද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේමයි දේශනා කරන්නේ ඒක මහණෙනි දෘෂ්ටිය. ඊට පස්සේ තවත් පිරිසක් ඉන්නවා නැවත භවයක් මෙතනම කාලා බීලා මෙතන මේ අරමුණු ටික හොඳට වින්දනය කරලා හිටියන් ඇත කියලා ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒක කියන්නේ කොමක්ද? විභව දෘෂ්ටිය. ඒ කියන්නේ උච්ඡේද දෘෂ්ටිය. අන්න බලන්න. එහෙනම් පින්වත්නි භව දෘෂ්ටිය කියන්නේ සාස්වත දෘෂ්ටියයි. විභව දෘෂ්ටිය කියන්නේ උච්ඡේද දෘෂ්ටියයි. හොඳට මතක තියාගන්න මේ මේ ධර්මයේ කියන්නේ මේ නැලවෙන දෙයක් hina දෙයක් නෙමෙයි නුවණ දියුණු කරගන්න පුළුවන් දෙයක්. මෙතනම රැකවරණයක් ලැබෙන දෙයක්. ධර්මයේ කියන්නේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ බුරුණේ දේශනා කළා තියෙන්නේ. ඇයි උන්වහන්සේම දේශනා කරනෝනේ මෙතනම සනසීම තියෙනවා සම්දිට්ඨිකයි කියලා. අපිට ඒක නැත්තේ අපිට එහෙනම් ධර්මය ලැබිලා නැති නිසා අපි දන්නවා ශාස්ත්‍රුන් වහන්සේ කවදාකවත් බුරු දේශනා කරන්නේ නැහැ කියලා. නමුත් අපිට නැත්තේ අපිට ධහම ලැබුණේ නැති නිසා ඇත්තම තත්ත්වය ඒක. එහෙනම් පින්වත්නි දැන් කල්පනා කරන්න උන්වහන්සේ දේශනා කරන සාස්වත දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි කියලා දෘෂ්ටි දෙකයි. මේකේ සාස්වත දෘෂ්ටිය ඔබ දන්නවා මෙලොව පරලොව තියෙනවා කියන එක. උච්ඡේද දෘෂ්ටිය කියන්නේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටියමයි. ඒ කියන්නේ මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, මවෙක් නැහැ, පික් නැහැ. ඒ කියන්නේ කර්මය, කර්ම විපාක පිළිගන්නේ නෑ නත්ති දින්න නත්ති ඉට නත්ති උතන් නත්ති සුකර දුක්කටානම් කම්මානම් පලාම් විපාකෝ ඔය විදිහට දන්න දසවස්තුක මිත්‍යා දෘෂ්ටි දන්නවනේ ඔය ඇත්තෝ ඒ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඉන්න කෙනා ඒකාන්තයෙන් මැරුණොත් යන්නේ කොහෙද කොහෙද යන්නේ සතර අපායේමයි කිසිම තැනක මෙහා බේරීමක් නැහැ. නමුත් දැන් යමෙක් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනවා කියන්නේ එයා දැන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කර්මය කර්මඵල පිළිගන්නේ නැහැ. කර්මය කර්මඵල පිළිගන්නේ නැහැ. මවෙක් නැහැ, පීයෙක් නැහැ, මේ ධර්මය අවබෝධ කරගත් අවශ්‍රමණ බ්‍රාහ්මණවරු නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. නමුත් දැන් උච්චේ දෘෂ්ටියින් අය පින්වන්දි යම් කෙනෙක් පිළිගන්නව නම් දන් දීම විපාක තියෙනවා පුද පූජා විපාක තියෙනවා අම්මාවෙක් ඉන්නවා පියෙක් ඉන්නවා මේ විදිහට ඒ කර්මය කර්මඵල පිළිගන්නකොටම එයාපත් වෙනවා ලෞකික සම්මා දිට්ඨියට ලෞකික සම්මා දිට්ඨියටපත් වෙනවා ලෞකික සම්මා දිට්ඨියටපත් වෙනකොටම අන්න ඔබට ඒක තුල තියෙන්නේ මොකද්ද සාස්වත දෘෂ්ටි උච්ඡේදකෙන් නියත වශයෙන්ම සතර පායට වැටෙන එකෙන් නියත වශයෙන් මේ වචන හොඳට තේරුණා. නියත වශයෙන් සතර පායට වැටෙන එකෙන් බේරුණා. ඒ බේරුණේ දැන් කර්මඵල විශ්වාස කිරීම මත. දැන් මේ වරලා ඉන්න පින්වත් අය දැන් ඕගොල්ලෝ ඇත්තටම කර්මයේ කර්මඵල පිළිගන්නවද? පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. ඒ පිළිගන්න නිසා තමයි දැන් මේ ධර්ම දේශනාවට දායකත්වය දරලා මේ කටයුත්ත කරන්නේ. ඒ කර්මයේ කර්මඵල පිළිගන්න නිසා. එතකොට අන්න ඔබ ලෞකික සම්මාදිට්ඨියට ඇවිල්ලා. එතකොට ඔබට තියෙන එක එක රැකවරණයක්. ඒකාන්තයෙන් පායට වැටෙන්නේ වචන මතක තියෙන ඒකාන්තයෙන් වැටෙන්නේ නැහැ. එහෙත් 199.9 වැටෙනවා. ඒකාන්තයෙන් වැටෙනවා කියලා කියන්න බෑ. අරගොල්ලෝ නම් ඒකාන්තයෙන්ම මේ මරණකොටම යථාපතන් නික්කිට්තෝ ඒවන් නිරේ කියනක හිසේති බරබ්බිම තියෙන වගේම යන්නේ නිරේ. ඉතින් ඕගොල්ලෝ එහෙම යනවා කියන්න බෑ. බහූතරයක් ලෞකික සම්මාදිටියට ආවත් යන්න වෙන්නේ පහළට වැටෙන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට එක පැත්තක් විවර වෙනවා. ලෞකික සම්මාදිටියට එනකොටම ඕගොල්ලන්ට manuss ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන් ඊට ප්‍රස්තාවක් සැලසෙනවා. දන් දීලා ඒ කටයුතු කරනකොට සිල් රැකලා ආරාම පූජා කරලා ගොඩනැගිලි පූජා කරලා එක එක දේවල් කරනකොට ඔබට ඒකේ විපාකයට manuss ලෝක, දිව්‍ය ලෝක වලට යන්න පුළුවන්. ඇයි? පිනක් ලැබෙනෝනේ. පුණ්‍යභාගී පැත්තක් නේ. ඔබ දන්නවා දාන සීල භාවනා. ඒ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවෙන් පිනක් ලැබෙනවා. ඉතින් පිනක් ලැබෙනකොට ඔබට තියෙන කුමක්ද? ඒක තුල අපිට මේ manuss ලෝක දිව්‍ය ලෝක වල යන්න පුළුවන් අවස්ථාවක් ළඟා වෙනවා. හැබැයි දැන් ඔය දෘෂ්ටි දෙක ගැන මම පොඩක් විස්තර කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම. මහණෙනි භව දෘෂ්ටියයි විභව දෘෂ්ටියයි කියලා දෘෂ්ටි දෙකක් තියෙනවා. මහණෙනි මේ දෘෂ්ටිය යම්කිසි ශ්‍රමණේක් හෝ වේවා බ්‍රාහ්මණේක් හෝ වේවා භව දෘෂ්ටියට ඇලී ගියොත් භව දෘෂ්ටියට බැසගත්තොත් එයා විභව දෘෂ්ටියට විරුද්ධයි කියනවා. එතකොට දැන් ඇත්තටම අපි අපි විභව දෘෂ්ටියට විරුද්ධයිනේ. එතකොට <clears throat> ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා යමෙක් විභව දෘෂ්ටියට ඇලී ගියොත් විභව දෘෂ්ටියට බැසගත්තොත් එයා භව දෘෂ්ටියට විරුද්ධයි කියනවා. <clears throat> ඒ නිසා මහණෙනි යම්කිසි ශ්‍රමණේක් හෝ වේවා බ්‍රාහ්මණේක් හෝ වේවා මෙන්න දෘෂ්ටි දෙකීම ශ්‍රමණේක් හෝ වේවා බ්‍රාහ්මණේක් හෝ වේවා මේ දෘෂ්ටි දෙකේ ඇතිවීමත් නැතිවීමත් ආස්වාදයක් ආදීනවයක් නිස්සරණයක් යථාර්ථයෙන් අවබෝධ කරගත්තේ නැති වුණොත් ඒ කියන එක තේරුණාද? එහෙනම් මේ වදෘෂ්ටියේ විභව දෘෂ්ටියේ ඒ කියන්නේ සාස්වත දෘෂ්ටියේ උච්ඡේද දෘෂ්ටියේ මේ අන්ත. මෙන්න මේ දෙක ඇති වෙන්නේ කොහොමද? ওই දෙක නැති වෙන්නේ කොහොමද? ඕකේ ආස්වාදයේ කුමක්ද? ඕකේ ආදීනවේ කුමක්ද? මේකෙන් නිදහස් වෙන්නේ කෙලෙසද කියන යථාර්ථ අවබෝධයක් නොතිබුණොත් ඒ පිළිබඳ යථාර්ථ අවබෝධයක් නොතිබුණොත් මහණෙනි ආන්න ඒගොල්ලෝ ගැන බුදුරජාන් වහන්සේ විස්තර කරනවා මහණෙනි ඔවුන් රාග සහිතයි. ඔන්න හොඳට මතක තියාගන්න. මහණෙනි ඔවුන් රාග සහිතයි. ඔවුන් ද්වේෂ සහිතයි. ඔවුන් මෝහ සහිතයි. ඔවුන් තෘෂ්ණා සහිතයි. ඔවුන් උපාදාන සහිතයි. ඔවුන් යථාර්ථයෙන් තොරයි. ඔවුන් රාගයෙන් බැඳෙන ක්‍රෝධයෙන් කිපෙන ස්වභාවයෙන් යුක්තයි. ඔවුන් ඇලීම් ගැටීම් ඇති වෙන විදියට ඔහේ හිත හිතා ඉන්න කැමති අය. බලන්න. ඒ කුමන අයද එහෙම වෙන්නේ? <clears throat> මේ භව දෘෂ්ටියේ විභව දෘෂ්ටියේ ඇතිවීමත් නැතිවීමත් ආස්වාදයත් ආදීනවයත් ඉන් ගැලවීම පිණිසින් නිදහස් වීම පිණිස යථාර්ථ අවබෝධයක් නොතිබුණොත් ඔන්න වැඩේ දැන් අපේ බෞද්ධ බහූතරයක් දැන් උච්ඡේද දෘෂ්ටියෙන් නම් මේ අනිවාර්යයෙන්ම බොහෝ පිරිසක් ගැලවිලා. ඒගොල්ලෝ එකාන්තයකින් ගැලවිලා දැන් තවාන්තයකට ඇවිල්ලා ඒ අන්තේ ඉන්නවා. දැන් ඉන්නේ මොන අන්තයේද ඔබ? ඔබ ඉන්නේ මොන අන්තයේද? ඔබ ඉන්නේ සාස්වත අන්තයේ. එතකොට මේ සාස්වත අන්තයේ ඉන්නකොට ඔබට manuss ලෝක දිව්‍ය ලෝක උප්පත්ති වලට කටයුතු කරගන්න පුළුවන්. හැබැයි ඔබ මතක තියාගන්න ඒක තුල ඉඳ ඒක තුල ඉන්නේ ඔබට ලෞකික සම්මාදිටිය තියෙන නිසා. ඔබට ලෞකික සම්මාදිටිය තියෙන ඔබ කුමන භාවනාවක් කළත් ඒක පිං. ඒ කරන සෑම කුසල් කටයුත්ත පිං. ඇයි හේතුව? ඔබේ දැක්ම ලෞකිකයි. සම්මා දිට්ඨිය තියෙන ලෞකික සම්මා දිට්ඨිය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මෙහෙමයි. ඔය දෘෂ්ටි දෙකේම දැන් ඔබ දන්නව මෙහෙම දෙයක්. සාස්වත දෘෂ්ටිය තුල ඉන්නකොට ඉන්න පින්වත් අය ලෞකික සම්මා දිට්ඨියට ආපු නිසා පුණ්‍ය භාගී පැත්ත කරනවා. නේ? දන් දෙනවා, සීල් රකින්නවා, භාවනා කරනවා, පුද පූජා තියනවා. ඔය කටයුතු කරනව නේද? ඕව පින් නේද? ඕව පින්. එතකොට ඕව පුඤ්ඤාභි සංස්කාර. ඒ කියන්නේ හොඳ තැනක ඕවට අපිට පාක ලැබෙනවා. එතකොට අර නියත මිත්‍යා දෘෂ්ටි ඉන්න කෙනා කරම දන් දෙන්නේ නැහැ, සීල් රකින්නේ නැහැ, භාවනා කරන්නේ නැහැ, ඒවට විරුද්ධව කටයුතු කරනවා. එතකොට එයා අපුඤ්ඤාබි සංකාර. ඒකාන්තයෙන්ම එයාට ලැබෙන්නේ සතර අපාය. දැන් ඉතින් මෙන්න අපි පින් පැත්ත. අරය පව් පැත්ත. මේ පින් පැත්තයි පව් පැත්තයි. එහෙනම් පින් පැත්ත කියනකොට සාස්වත දෘෂ්ටිය පැත්ත දැන් සාස්වත දෘෂ්ටි ඉන්න අයත් පව් කරනවා හොඳේ. මම මේකට සාපේක්ෂ වශයෙන් මේ විස්තරය කරන්නේ. එතකොට හරියට සාස දෘෂ්ටි ඉන්න කෙනා කරනවද පින් කටයුතු කරනවා. අන්න එහෙනම් අරයා නියත වශයෙන් පව් කටයුතුමයි කරන්නේ. දැන් පින්නොදි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පින් කෙරුවත් පව් කෙරුවත් පින් කළත් පව් කළත් පින් කරපු කෙනාට සුගතියට යන්න පුළුවන් manuss ලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන් පව් කරන කෙනා වැටෙන්නේ පහළ තමයි එතකොට උන්වහන්සේ දේශනා කරනවා ඔය මේ සාස්වත දෘෂ්ටියේ විභව දෘෂ්ටියේ ඇතිවීමත් නැතිවීමත් ආස්වාදයට නිස්සරණයත් ඉන් යථාර්ථයෙන් අවබෝධ කරගත්තේ නැත්නම් එහෙම අවබෝධ කරගත්තේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔවුන් රාග සහිතයි. දෙයනේ දැන් අපි දන් දීලා සිල් රැකලා භාවනා කටයුතු කරගෙන ගියොත් අපි රාග සහිතයි, දේශ සහිතයි, මෝහ සහිතයි, තෘෂ්ණා සහිතයි, උපාදාන සහිතයි, යථාර්ථයෙන් තොරයි. ඇලීම් ගැටීම් ඇති වෙන විදිහටම තමයි කටයුතු කරන්නේ. කවුද හොඳ දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. දෙයියනේ දැන් අපි එතනනේ ඉන්නේ එහෙනම්. නේ? ඒක තමයි මේ අපේ බෞද්ධන පුංචි වචනයක් කිව්වත් කිපෙනවා. ප්‍රශ්නයක් විසඳ ගන්න තීරමන් ඇයි ඔන්න ඉන්න ස්වභාවය. එතකොට එහෙම දේශනා කරන උගත ශාස්ත්‍රෝන් වහන්සේ මෙහෙමත් විස්තර කරනවා. මහණෙනි මේ දෘෂ්ටි දෙකේ ඇතිවීමත් නැතිවීමත් ආස්වාදයට නිස්සරණයත් යථාර්ථයෙන් අවබෝධ කරගත්තේ නැත්නම් ඒ අය රාග සහිතයි, ද්වේෂ සහිතයි, මෝහ සහිතයි ඒ වගේම මහණෙනි එයාලා ජාතියෙන් නිදහස් නෑ. ඔන්න ජරාවෙන් නිදහස් නෑ. ව්‍යාධියෙන් නිදහස් නෑ. මරණයෙන් නිදහස් නෑ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස වලින් නිදහස් නෑ. කායික දුක් වලින් නිදහස් නෑ. මානසික දුක් වලින් නිදහස් නෑ. මහණෙනි ඒගොල්ලෝ කිසිම දුකකින් නිදහස් නෑ. දෙයනේ බිලද බුද්ධ ශාසනේ දැන් එතකොට අපට ලැබිලද බුද්ධ ශාසනේ කතා කරන්නකෝ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ලෝ පහළුනේ කුමකටද? ජාතියෙන්, ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන්, ශෝක දුකෙන්, පරිදේව දුක් වලින් මේ අනේක විද වලින් පීඩා විඳින මේ මිනිස්සු එතනින් එතර කරවන්න නේද බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළුනේ? ඒතර උන්වහන්සේ ලොව පහළුනේ ඒකමයි. තයෝ ධම්ම සූත්‍රයේදීම දේශනා කරන මහණෙනි බුදුවරයෙක් ලොව පහළ වෙන්නේ ಜಾති ඒ කියන්නේ උන්වහන්සේ විස්තර කරන කාරණා තුනක් තියෙනවා නම් පමණමයි කියන බුදුරජාන් වහන්සේ නමක් ලෝකෙට වෙන්නේ. නැත්තම් පහළ වෙන්නේ නැහැ. කුමක්ද ඒ කාරණා තුන? ಜಾති ජරා මරණ. ඔන්න. ಜಾති ජරා මරණ තියෙනවා නම් විතරයි බුදුරජාන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ. ඇයි පහළ වෙන්නේ? අනේ මහත් අනුකම්පාවෙන්ම ජාති දුකෙන් මුදව ගන්න. ජරා දුකෙන් මුදව ගන්න. මරණ දුකෙන් මුදව ගන්න. අන්න බුදුරජාන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ මේ දුකෙන් මේ දුක් වලින් අපි මුදව ගන්න. උන්වහන්සේ කවදාකවත්ම පින්වත්නි නැවත උපතක් වර්ණනා කරනවද? දැන් පින්වත්නි දන් දීලා සිල් රැකලා භාවනා කරලා මේ කටයුතු කරලා ගිහිල්ලා මේ දිව්‍ය ලෝකෙ උපදින්න කටයුතු හිත පිහිටවගෙන කටයුතු කරන්න කියලා කියනවද බුදුරජාන් වහන්සේ? එහෙම දේශනා කරනවද? කවදාකවත්ම පින්වත්නි බුදුරජාණන් වහන්සේ නැවත ඉපදීමක් අසුරු සැනයක් වදින මොහොතක්වත් වර්ණනා කරන්නේ නෑ. ඇයි නොකරන්නේ? දිව්‍ය දැන් අන්න ඔබ දිව්‍ය ලෝකේ පින් කටයුතු කරලා අන්න බලන්න දැන් අපි කිව්වේ සාස්වත දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි. උච්ඡේද දෘෂ්ටිය කෙනා ඒකාන්තයෙන්ම සතර අපාය. සාස්වත දෘෂ්ටිය කෙනාට මනුස්ස ලෝක දිව්‍ය ලෝකවල උප්පත්ති ලබන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඒ වුණාට ඔබ කල්පනා කරගන්න උච්ඡේද දෘෂ්ටිය කෙනත් ජාතියෙන් නිදහස් වෙලා නැහැ. ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන් එයාස් වෙලත් නැහැ. එතකොට සාස්වත දෘෂ්ටි ඉන්න කෙනත් ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන් නිදහස් වෙලා නැහැ. ඔබ දිව්‍ය ලෝකෙ ගියත් පින්වත්නි මරණ දුක එන්නේ නැද්ද? එන්නේ නැද්ද? එනවනේ. ජාති දුක එන්නේ නැද්ද? එනවනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වීම දැන් අපිට බුදුරජාණන් වහන්සේ නම් මුණ ගැහිලාද? නැහැ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා නම් ජාති දුකෙන්, ජරා දුකෙන්, මරණ දුකෙන් අපි ගැලවෙන්න ඕනේ. ඒ ගැලවෙන්න කියනකොට දැන් ඔබ කල්පනා කරා දෙයනේ එහෙම වෙන්නම් රහත් වෙන්න මේපාද කියලා. දැන් රහත් වෙන්නම නෙමෙයි පින්වන්දි රහත් වෙන්න නැත්නම් හොඳයි. ඔබ මේ ජීවිතේදී මේ භවයේදී කල්පනා කරගන්නකො ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබා ගන්න. ඒ කියන්නේ යථාර්ථය දැක්කොත් ලෝකේ ඇත්ත දැක්කොත් කුමක්ද ඇත්ත කියන එක කුමක්ද යථාර්ථය කියන එක දැක්කොත් ඔබ චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥානයට ආවොත් චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥාණයට આવොත් පින්වත්නි ඔබ ඒකාන්තයෙන්ම සෝතාපන්නයි. සෝතාපන්නයි කියන්නේ ඔබ සෝවාන් එතකොට ඔබ ලෝකෝත්තර සම්මාදිට්ඨියයි ඔබට ඉපදිලා තියෙන්නේ. එතකොට ඔබ කවමදාකවත් සතර පායට වැටෙන්නේ කවමදාකවත්ම සතර පායට වැටෙන්නේ නැහැ පින්වත්. කවුද ඒ සහතිකය දෙන්නේ? ඒක දෙන්නේ බුදුරජාන් වහන්සේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ මට්ටමටපත් වුණාට සතර පායට තවත් වැටෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඔබ කල්පනා කරගන්න පින්වත්නි එහෙනම් මේ ලැබිලා තියෙන අපිට ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. එහෙනම් දැන් අපි බලනකොට දැන් අපි ඉන්නේ අන්ත දෙකෙන් එකක ඉන්නේ. උච්චාන්තයෙන් අයින් වෙලා සාස්වතාන්තයට වෙලා ඒක මිහිර වෙවි ඒක මිහිර වෙවි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මැදුම් පිළිවෙතක්. දුක්ඛ නිවෙන මගක්. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් දුක නිවෙන මගක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝපහල්ලා දේශනා කරන. අපිට දුක නිවෙන මග ලැබුණ නැතුනම් අපි අර අන්ත දෙකෙන් එකකට පයින්නවා. ඒ නිසා මේ පින්වත් පිරිසටත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝ පහළනේ කුමකටද කියන එක යථාර්ථ වශයෙන්ම අවබෝධ කරගෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවාගෙන අමා මහ නිවනින් සැනසෙන්නම හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනා දෙන්න. අද මේ මෙම ධර්ම දේශනා දායකත්වයේ දරන්නේ සුබානි ශාමා මාලිම්බඩ මාලා මහත්මිය ඇතුළු සීමනී වසන්ත සන්දනායක සීමනී වසන්ත සන්දනායක ධර්මසිරි පෙරේරා ලලිත් පෙරේරා යන මේ පින්වත් පිරිස තමයි මහා ශ්‍රද්ධාවෙන් දායකත්වයේ දරන්නේ විශේෂයෙන්ම අරමුණ වෙලා තියෙන මීට වසර ගන්නකට පෙර මිය ගිය MMD පෙරේරා, සෝමා පෙරේරා, ප්‍රමිලා පෙරේරා, වසන්ත සඳනායක ධර්මපාල සඳනායක, වසන්ත සඳනායක ධර්මපාල සඳනායක MM M එම් මේ උබේ රත්න ඇතුළු මිය ගිය පවුලේ සියලු අයට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව තුළින් ලබා ගන්නා වූ මේ පුණ්‍ය ශක්තියෙන් ඒ අත්තන්ට නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා වාසනාව වේවා කියන අරමුණ ඇතුව තමයි මේ සත්‍ධර්මයේ දානය සඳහා දායකත්වයේ මේ පින්වත් පිරිස දරන්නේ. ඒ නිසා කල්පනා කරන පින්වත්නි මේ ශාසනයත් ඔබ අපවත් හැමදෙනාම ආරක්ෂා කරනු ලබන්නව පින් කැමති සියලු දෙවි දේවතාවුන් මේ පින් පෙත් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ අප නමින් මේ පරිලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා කියලා සාතනාදයක් දෙන්න. ඒ වගේම එහෙනම් මේ සම්බන්ධන ඔබ අප හැමදෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා. සියලු දෙනාට තෙරුවන් සරණයි.